जिंदगी ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග සිදුවත් අවසානන්ත එක්තරා දිනක එක්තරා රුකක් සේවලල්ලක් විය කිසිවක් ආපසු නොවිලා සෙවණ දුන්නේ රුකට බුදුබවලත් උන්වහන්සේ කෘතගුණ දැක්වූහ ඒ රුක වන්දනීය විය සෝබාදාමේ චමත්කාරයෙන් කුල්මත් වූ කවියහු කුල්නා කෝගලන්සේ කොතෙකුත් කවි ලිවූහ. සෝබාදාම පූජනීය විය. එහෙත් තුරුලියෙන් තොර පරිසරයක ජීවයක් නොපවතින බව නොතකන දනන්ගේ පරසු ප්‍රහාරයෙන් අද ඔක්සිජන් ගබඩාව වෙනසෙයි. භූගත ජල නිති සිඳියයි. පොසිල ඉන්ධන අවසන් වෙයි. ඒ තමයි අද පරිසරයට සිදු වී තියෙන විනාශය. අද රුක් රෝපණ දිනය, ජලය සුරක්ෂිත කිරීමේ දිනය වගේ ජාතික ජාත්‍යන්තර දින ප්‍රකාශයට පත් කරමින් ලෝකයේම ජනතාව පරිසරය ගැන දැනුවත් කරන්න සිදු වෙලා. අපි කුංචි කාලේ ගුණ නාදය දෙන බමරගේ තොසිනා පාට පාට මල් පිපිලා බෝ සුගන්ධයේ දෙයි වගේ යදුරු ගීත වලින් අපට පරිසරය ගැන කියා දුන්නා. කොළඹ යුගයේ කවීන් සෝබා දහම පෙම්බරිය හැටියට අරගෙන අප්‍රමාණ කවි ලිව්වා. අපි ඔවුන්ට දොස් කිව්වා සෝබා දහමෙන් වශී වෙලා මත් බමරුන් වගේ සෝබා දහව ගැන කියනවායි කියලා. හැබැයි එහෙම කිව්ව ඒ කාලේ ගස් තොග ගානේ කවුරුවත් කැපුවේ නැහැ. ගහක කොළයක්වත් අහේතුකව කැපුවේ නැති බවයි අපිට ඒ කාලේ දැනගන්න ලැබුණේ. බුදුන්ට පුදන්න මිසක් මලක් නිස්කාරණේ නෙළුවේ නෑ. හැබැයි අද පරිසරය විනාශ වෙලා. කවුරුත් පරිසරයට ආදරය කරන්නේ නෑ. ඒක නිසා හැමෝම පරිසරයට හතුරු වෙලා කියලයි අද හුඟක් දෙනෙක් කියන්නේ. ඇයි අපි මේ පරිසරය ගැන මේ විදිය පොඩි පෙරවදනක් කිව්වේ? අපේ ගුවන්විදුලියේ තියෙන ගීත ගබඩාවේ පරිසරයට ආදරය කරන්ට પરම්පරා කීපයකට පාඩම් කියා දුන්නු ගීත රාශියක් තියෙනවා. ඒ පරිසර ගීත කීපයක් ඔබ හමුවේ තියන්නයි මේ පරිසරය ගැන පෙරවදන මෙහෙම කිව්වේ. අපි ආමවාද අපි තෝරගත්ත පළවෙනි ගීතය. ආ මං කියන සලාම පලාවුරා මෝහයන්ට ගලන්නා මෝහයන්ට ගලන්නා ගමන් මං කියන සලාම පලාවුරා මෝහයන්ට ගලන්නා

වචන සුවන්නා හමුමල් සියලි සලා නතකයවුලා මුන්නදී සදයන්නා මුන්නදී සදයන්නා

මුහුණක් පොදවන්නා මුහුණක් පොදවන්නා ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර ඉන්ද්‍රාණි ගායනා කරපු මේ ගීතය ගුවන්විදුලියේ බිහිවෙච්ච ඉතාම විශිෂ්ට ගීත ප්‍රබන්ධකයෙකු වන සරත් විමල වේදයන්ගේ රචනයක්. සරත් විමල වේදගේ ගීත සමාලෝචනය කරනකොට අපිට පේන දෙයක් තමයි ඔහු පරිසර හිතකාමී ගීත රාශියක් නිර්මාණය කරලා තියෙන වග. මොකද මේ කොළඹ කවියෙකු හැටියට ප්‍රචලිත වෙ හිටපු සරත් විමල වේදයන් ගීත ලියන්න ගත්තට පස්සේ වැඩි වශයෙන්ම ප්‍රස්තුත කරගත්තේ සෝබා ධර්මය. දැන් ඔහු සීටි ප්‍රනාන්දු ප්‍රලියපු සැල ලිහිණි කෝල්හඬ රැව් දෙන්නා කියන ගීතය මම හිතන්නේ පාසල් ළමයින්ගේ ඉඳලා වැඩිහිටියන් හැම දෙනාගේම තුඩ තුඩ රැව් පිළ රැව් දෙන ගීතයක්. දැන් මේ ගීතයේදී ඔහු කියනවා මේ සෝබා ධර්මය ගැන වනමල් පියලි සලා මීයඹ පලා පලා උරා දෙහිණිය ගීත ගයන්න තුරුලිය රිකිලි නවා මදනල හේය හම වනගත වේස නිවන් නමේ මදනලෙන් Tamange ගතට දෙන්න සීල ගැන කියලා අවසානයේ ඔහු කියන්නේ මොකද්ද මිනිසකු දුටුව නිසා දලු කන මුව පැටවා පනරක ගන්න දුවන්නා ලස්සන තිබෙන කැලේ නිසසල ගතිය අනේ මිනිසා නිසා නැසෙන්නා වර්තමානයේ පරිසරයට සිදුවලා තියෙන වින්නැහියේ පෙර නිමිත්තක් වගේ ඔහු කියනවා ලස්සන තිබෙන කැලේ නිසසල ගතිය අහනේ මිනිසා නිසා නැසෙන්නා කියලා. මේ වගේ අර්ථාන්විත පදමාලා ගුවන්විදුලියේ එදා නිතර ප්‍රචාරය වුණේ. මේ පණිවිඩය දරුවන්ගේ කනට, වැඩිහිටියන්ගේ කනට, සියලු දෙනාගේම කනට වැටුණා. මේවායින් ඔවුන් පුරුදු වුණා සබා ධර්මයට ආදරය කරන්න. මේ ගීතය තනු රචනා කරන්නේ සංගීතවේදී පී ඩන්ස්ටන්ද සිල්වා. ඔහුත් ගුවන්විදුලියේ සංගීතාංශය බාහිර විදපු මහා අප්‍රමාණ සංගීතඥයෙක්. සුපුරුදු පරිදි අදත් ඉන්නවා විශාරද ජයන්ත අරවින්ද. ඔබ පී ඩන්ස්ටන්ද සිල්වාගේ සංගීත මෙහෙවර පිළිබඳව නිතර කතා කරන කෙනෙක්. මේ ගීතයේ මේ තනුවත් මේ පදමාලාවත් මේ ගායනයත් ගැන ඔබේ තක්සේරුම්පත් මට බුදුම මේ මේ නිර්ධාරයේ විදිහට ඉඳගෙන ඩාන්සන් සිල්වා මේ නිර්මාණ කරපු එක මට මතකයි මම ඒ කාලේ එනකොට ගුවන් විදුලියට ඇස් පියාගෙන වගේ මේ මේ කොලේ අතේ තියාගෙන පද රචනයේ අතේ තියාගෙන හම් කර කර තනු හදනවා එක තමයි මගේ ලොකු වැඩක් විදියට නැත්තම් ඒකේ කොයි තරම් ප්‍රතිඵල තියනවද කියන එක. දැන් මේ ගීතය අහනකොට පේනවා. මේ ගීතේ ඉතාම උචිත විද්‍යාවට අනුව යොදලා ඒක පැත්තෙන් ගැමි ගායනාවක් මොකද මෙතුමා මේ භාස්කන්දේ ඉඳලා රාගධාරී සංගීතයේ ওই සෝහිණී වසන්ත දේව බිගෙනගෙන పూర్වේ <laughs> ඉගෙනන අප පුද්ගලයා මේ වගේ මේ කෙලින්ම ගැමිත් නෙමෙයි ශාස්ත්‍රීය රාගධාරීත් නෙමෙයි ඒ දෙක අතර හොඳ තත්ත්වයකට මේ ගිහිල්ලා ඔව් අර්ග අර්ග වර්ධනයක් ජනජීවී වර්ධනයක් කියන්න පුළුවන් හරිය ලස්සනට තනුව නිර්මාණය කරලා දෙකේ ගැළපීම පුදුමාකාරයි. ඔව් කොත කොයිතරම් ගැඹුරු ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ අවබෝධයක් තිබුණත් රාගධාරී සංගීතය ගැන මනා දැනුමක් තිබුණත් ඒ ගීතයට පදමාලාවට ඒ ගායිකාවට උචිත තනුව මිස තමන්ගේ දැනුම දැනුම දැනුමේ ප්‍රමාණයට නෙවෙයි තනු නිර්මාණය කරන්නේ. හැබැයි රාගධාරී පසුබිම නිසා වෙන්න ඇති අර නිර්මාණ ශක්තිය ආවේ. ඔය ඒ සුමට වෙලා මේ තියෙන මధుර භාවය මතු කිරීමට ඒ ඒ ශාස්ත්‍රීය දැනුම මේ පසුබිම් දැනුම උපකාරී වෙන්නේ නැති කියලා අපිට හිතෙනවා. ඔව් අපි අද පරිසරය තමයි කේන්ද්‍ර කරගත්තේ අපේ වැඩසටහනට. මේ දෙවෙනි ගීතය අපි තෝරගත්ත. අහන්න ඔබට මතකද මේ ගීතය? සුතුමේ කුඹ රැකලා වැටිලා කවි මල් කුඹුනේ දුම වැටිලා කවි මල් කුඹුනේ පියන සිතා සුදු පිරුවට ඇඳලා සුදු පිරුවට ඇඳලා මේ කන්දකි සුදු නිදුම වැටිලා කදිමයි සුදු නිදුම වැටිලා කදිමයි සුදු නිදුම සතිමයි සුදුනේ දුඹ වැටිලා සතිමයි සුදුනේ දුඹ වැටිලා සතිමයි සුදුනේ දුඹ වැටිලා සීසේ මනිල් වන්නාදී ලක්ෂණ ඇයි මේ සංඥාවේ සීසේ සුලවතින්නේ කොයි දෙතේද එම්බාවලා කුලේ එම්බාවලා කුලේ වැටිලා පදිමල් පුදුමේ දුම වැටිලා පදිමල් පුදුමේ දුම වැටිලා පදිමල් තිරුවට ඇඳලා සුදු පිරුවට ඇඳලා කියන මේ ගීතය මුල් ගායනා කළේ තිලකසිරි ප්‍රනාන්දු සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර. මේ පසුකාලීන තැටිගත කිරීමක් තමයි අපි මේ ඇහුවේ. හැබැයි මේ ගීතයත් පරිසරය ගැන ඉතා අපූර්ව පණිවිඩයක් දෙන ගීතයක්. සුදු පිරුවට ඇඳලා කියලා ගායිකාව කියනකොට නෑයි කන්දක මොකද ඇය කිසියම් විදියක මුලාවක ඉන්නේ මේ සුදු පිරුවට ඇඳලා කියලා. නෑ ඒ කන්දක් කියලා අනිත් එක්කෙනා කියනවා. දෙබසක් විදියට. ඒක දෙබසක් විදියට. මේක මම හිතන්නේ මේ නාටකකාරයෙන් ලියවිච්ච ගීතයක්. ඉතින් මේ ගීතයෙන් කියන්නේ අපේ සෝභා ධර්මයේ අලංකාරය ගැන. උස් කඳු මුදුනින් රූරා ඇද හැලෙන සිසිල් දිය දාරා අප ඇස් හමු වේයයි දොලකට පෙරලි යන්නේ මුහුද සොයා කිස්සෙම නිල්වන් ආසේ ලස්සන ඇයි සුබ සැන්දෑවේ ඔබ ගොස් නවතින්නේ කොයි දේශේදෝ එම්බා වලාකුලේ වලාකුළ ගැන, දිය පහරවල් ගැන, මුහුද ගැන මේ සියලු දේවල් ගැන කියලා අපිට සෝබා ධර්මයේ තියෙන సౌందර්ය චමත්කාරය තමයි මේ කියලා දෙන්නේ. දැන් මේ ගීතය තනු නිර්මාණය කරන්නේ මේ ගීතයේ තනු නිර්මාණය කරන්නේ තිලක සිල්පනාන්දු. ඇය සමග මුල් ගායනය කරේ ඉන්ද්‍රාණි විජේවණ්ඩාර. දැන් මේ ගීතයේ මේ තනුව මේ පුරි නාටකාකාරයෙන් නිර්මාණය වෙච්ච ගීතයක්. ඔබ කොහොමද මේ මේ තනුව දැන් තිරසිරි ප්‍රනාන්දු වගේ ගායකයෙක් මුල් අවධියේදී කරුණාරත්න අබේසේකර ලියපු අර මේඝ දූතය ගැන කියන ගීතය. මම එන්න මදනලේ කියන ගීතයත් සම් නිර්මාණය කළේ ඔහු. එවක ළමා පිටියේ ගීත රාශියක් නිර්මාණය කරා තිරසිරි ප්‍රනාන්දු. ඔහුගේ තනුවක් තමයි මේ සුදු පිරුවට ඇඳලා ගීතයේ තනුවක්. ඔබ තිලකසිරි ප්‍රනාන්දු සම්බන්ධව මම හිතන්නේ අතීත යට ගියාව දන්නවා. එතුමා හිටියා මේ වාදක මණ්ඩලයේ පවා ඒ කාලේ. ඔව්. මම හොඳට ගායනා කළා. ඒ වගේම වාදකයෙක් නෑ. තබ්ලා වාදකයෙක්, වයලින් වාදකයෙක්. ප්‍රධාන වශයෙන් වයලින්. ලස්සනට වයලින් එක වාදනය කළා. ඉතින් මම කැමතිනේ මේකේ තනුවේ තා පොඩ්ඩක් කරලා අඩු වුණා නම් මට හිතෙනවා මේක මම හිතන්නේ මුල් තත්ත්වයට කිරීමේ වෙලාව අඩුවෙන් තමයි ගායනා කරලා තිබුණේ. දැන් මේකේ පොඩ්ඩක් ලයි වැඩි කරලා ගායනා කරපු ගායනයක්. ඔව්. මම හිතන්නේ තිලකසිරි ප්‍රනාන්දුත් අපිට අමතක කරන්න බැරි සංගීතඥයෙක් වගේම ගායකයෙක් අපේ තැටි ගබඩාවේ මම හිතන ඔහු ගායනා කරපු ගීත රාශියක් තියෙනවා. මේ පරිසරයක අදාළ තවත් ගීතයක් අපි අහමු. ඒ ගීතයත් ගායනා කරන්නේ ඉන්ද්‍රාණී විජයබණ්ඩාර. Thank you. पलू උපත ලබා සැලෙමින් ආශිර්වාදන නාමලක් ගැන ඉන්ද්‍රාණි විජයබණ්ඩාරේ ගායනා කරේ. දැන් මේ වගේ පරිසරයේ අපූර්ව දැන් අපි අදනම් විවිධ මල් ගැන බොහොම සුලභව අපිට අහන්න ලැබෙනවා. නමුත් මෙවැනි సౌందర్యාත්මක මලක් ගැන කොච්චර කාලාන්තරයක ඉස්සෙල්ලා දශක ගානකට ඉස්සෙල්ලා මේ ලියන්නේ. දැන් මේ ගීතය අපිට පරිසර පණිවිඩයක් සංවේදනය කරන ගීතයක්. විශාරද අරවින්ද. මෙවැනි අපේ ගීත කලාවේ යම් යම් අර්ථාන්විත අත්දැකීම් බෙදා අපිට ජනනය කරේ. ඒ කාලේ මේ කාව්‍යමය ගීත තිබුණේ. <laughs> කාව්‍යමය කියන්නේ පද රචනයේ කාව්‍යමය. ඊට පස්සේනේ තනුව රැකන්නේ. මුලින් පද රචනයේ ඊටාම කාව්‍යමයයි. ඔය වල ඒ කාව්‍යමය පද රචනයක් ගීත ලාවන්‍යත් එකතු වුණාම තමයි පරිපූර්ණ ගීතයක් අපිට ලැබෙන්නේ. ඒ වයින් අපිට ආස්වාදයක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ ගීතයේ අර්ථය අපිට වඩා දැනෙන්නේ ඒ තනුවත් ගායනයත් පදමාලාවත් එකමුසු එකමුතු වුණාට පස්සේ. ස්වභාව ධර්මයේ උපමාලංකාර කොහොම ඇතුළල තමයි පද රචනය කරුනේ. අද අපේ වැඩසටහනින් සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා අද අපි තෝරගත්ත අවසන් පරිසර ගීතය ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගායනා කරන ගොයම් පැසීලා මහිමේ කියන ගීතේ අපිට සමුගණ යන්න සිද්ධ වෙනවා. මේ ගීතයේ පදමාලාව කරුණාරත්න අබේසේකරගේ සංගීතය නිර්මාණය කරන්නේ එඩ්වින් සමරදිවාකර දස්කම චිත්‍රපටයේ ගීතයක්. මේ පරිසර ගීතයත් සමග සමුගන්නවා. අදත් සුපුරුදු පරිදි පරිසරයන්ට සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වය මලින්ත දේශප්‍රිය නිෂ්පාදනය කළ සූරිකා පෙරේරා. මා තිලකරත්න කුරුවිට බණ්ඩාර

kan karal mein nilal කරුමය දැනී පති බඩ කිරුවාම කෙසේ බඩ කිරුවාම කෙසේ මගේ කවි පද තාලෙට විදානි මාස්කුලම් තමයි පතසල වීමට හැකි අත පෙරවූ ඔතින් තමයි රන්වන් කරල් නෙලිලා Christ.